අවුරුදු 35ක අමුදා සේවා කාලයකදී කිසිම දවසක සොල්දාදුවෙකුටවත් පහරක් ගහපු නැති මම ඉස්කෝලේ යන ළමයෙකුට පහර දෙන්න තරම් ලදරු තත්වයට වැටෙන්නේ නැහැ කොහොමටත්. ඉතින් මට කියන්න තියෙන එච්චරයි. ඉතින් ඔය මඩ මඩ වෙබ්සයිට් බලලා ඒවා විශ්වාස සමහර කොටසක් විශ්වාස කරනවා විශ්වාස කරන එක ගැන කනගාටුයි. නමුත් ඉතින් මට මම ජනප්‍රියත්වයේ පසුබට හඹා ගියේ නෑ කවදාවත්. ඉතින් ඒක නිසා ඒක මට ප්‍රශ්නයක් නෑ. මේ මොකද මම ඡන්ද ඉල්ලන්න යනවා නම් කවදාවත් මට ජනප්‍රියත්වය අවශ්‍ය මට ඉතින් මේකේ ජනප්‍රියත්වයක් අවශ්‍ය නැහැ මම කවදාවත් හිතපු දෙයක්වත් නෙමෙයි ඔය ඔය දාලා තියෙන්නේ මගේ කිසිම සම්බන්ධකුත් නැහැ ওই සිද්ධිය වලට කනගාටුවට කරුණ තමයි සමහර පුවත්පත් වලත් ඕක දාලා තියෙනවා ඉතින් අපිත් එක්ක හිතවත්ව අපිත් එක්ක බොහොම කිට්ටුවෙන් යාළුකමින් හිටපු මාධ්‍යවේදීන් පවා මේ එකන් මට විරුද්ධව ඒ විදිහට ලිවපු ගැන මට කනගාටුයි. ඉතින් අන්න එක තමයි මට ඔය ගැන කියන්න තියෙන්නේ.